අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 124 වෙනි භාවනා වැඩමුළුවේ තවත් දවසක තවත් ධර්ම දේශනා වාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක අපේ ඇත්තටම කියනවා නම් ධර්ම දේශනාවලිය අවසාන ධර්ම දේශනා බවට පත් වෙනවා එනත මේ සීක සූත්‍රය සම්බන්ධව අවසාන කොටස. ඉතින් ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් සීලුම දෙන අපි tempat වෙමු. tempat වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච මහා නාමං අරිය ශාවකෝ සත්තයි ධම්මේයි සමන්නාගතෝ හෝති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මජ්ක්‍ධිම නිකායේ වටිනා සූත්‍රයක් වෙන මේ සීක සූත්‍රයේ ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒකෙදී අපි මුලින්ම සැකහැරලා නැත්තම් බිය ඇරලා දැනගත්තා මේ සීක කියන පදය අපි සම්ප්‍රදාන කුලව සලකන්නේ සෝවාන් ඵලස්ත පුද්ගලෙක් සම්බන්ධයෙන් ඊට පස්සේ සකදාගාමි සෝවන් මාර්ගස්ත පුද්ගලයා පලස්ත පුද්ගලයා ආදි වශයෙන් ඒ නිසා සීක පුද්ගල පන්තියේ පන් බාලම පන්තිය තමයි සෝවාන් මාර්ගස්ත කියන එක. ඉතින් මේ සෝවාන් මාර්ගස්ත කියන පදය එක එක ආචාර්යවරු එක එක විදියට බලපාන අර්ථකථන දෙනවා. ඒක අඩුම ලන්සෝ කියන ඇත්තෝ ඉන්නවා වැඩිම ලන්සෝ කියන ඇත්තෝ ඉන්නවා. ඉතින් අපි මතක් කරගත්ත නැත්නම් අසී අවදි කරගත්තා. ඒක අඩුම ලන්සෝ තමයි බුදුන් සරණ ගිය ඕනම කෙනෙක් සේක පුද්ගලෙක්. ඒක තමයි ආර්ය ශාවකයෙක් කියන එකේ අඩුම ආරම්භක පටන් ගන්න. ඉහළම මට්ටම තමයි ඵල මාර්ග ඥානයේ අවසානයේ තියෙන ඒ ගෝත්‍ර භූ ඥානය. ඉතින් මේ තිසරණ සරණ ගිය නැත්නම් ඉස්ලාම් බුදුන් සරණ ගිය කියලා ගත්ත ප්‍රශ්නයක් නැහැ. එතන ඉඳලා ඒ මාර්ග ඥානය සාක්ෂාත් කරන තැන දක්වා මුළු පදාසෙම සීක කියන නමට ගැලපෙනවා. එහෙම නැත්නම් සෝවාන් මාර්ගස්ත්‍යා කියන නමට ගැලපෙනවා. එතකොට ඒ කෙනා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට වැටෙනවා. ඊට පස්සේ ඒ කෙනා ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලකරණීය ගුණයන්ට බඳුන් වෙනවා. දුර සිට ගේන දේ පූජා කරන්න කැමැති, ඇදිලි බඳා වඳුම් පිළිගන්න ලෑස්ති, රජුන්ට පවා පිළියෙත් දෙයක් දෙන්න වටිනවා. මේ වගේ විශාල ගුණ සම්භාරයක් තියෙන ඉතින් සමහරු බනහලා භාවනා කරපුවා ඒකට තරම් වෙන විදිහට ගැලපෙනවා. සමහරු ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි බුදුන් සරණ ගිය කෙනෙක් වුණත් ඒකට තරම් නොවෙන්න ගැළපුණොත් සමහර විටන එක බුදුහාමුදුරන්ට ලැජ්ජාවක් වෙයි කියලා මේ සීක පුද්ගලය කියලා නම් කරුවා. එයා ඒ தත්තට ගැළපෙන විදිහට වැඩ කරන්නේ. එයා බොහෝ විට බුදුහාමුදුරව මතක් කරගෙන නෙවෙයි ජීවිතය ගත කරන්නේ. තව කෙනෙක් ඉන්නවා මම මේ බුදුන් සරණ ගිය කෙනෙක් කියලා හැම වෙලාවෙම කතා කරනකොට ක්‍රියා කරනකොට හිතන හැම වෙලාවෙම හිතනවා මම ආර්ය පුද්ගලික මට්ටමට යන්න ඕනේ කියලා. අන්න ওই අතර තියෙන විශාල පරාසයක්. මේකට අපි හික්මීම කියනවා. මේකට ශික්ෂාව කියලා කියනවා. ඉතින් ඒක විශාල පදාශයකට පරාසයකට ඉඩ දෙන නිසා අද ලංකාව වගේ රටක මේ සීක කියන පදය විශාල අර්ථකථන රාශියකට ගිහිල්ලා විශාල අවුල් රාශියක් ඇති කරලා තියෙනවා. ඒ වගේම මේක ඉතාමත්ම වැදගත් මේ භාවනා කරන කෙනාට. Taman පෘ탁 ජන භූමියේ ඉඳලා සීක භූමියටපත් වීම අපි දකින්නේ ලොකු පිම්මක් විදියට. නමුත් ඒක පුංචි පිම්මකින් පටන් අරගෙන ටික ටික ටික ටික ටික යන ක්‍රමයේ කියලා ගත්තාම අපි ඔක්කොම සීක කියලා ගන්න පුළුවන් කිසිම පැකිලීමක් නැතුව. කොයි කෙනාද ඒ සීක කියන නමට තරම් විදියට ගත කරන්න කියන එක අපි කරන කියන දේ අපි කවුද කියලා තේරෙයි කියන එකයි කියන්න තියෙන්නේ. කොකා ඉගලෙනකොට තමයි දන්නේ කන කොකාද නිකං කොකෙද්ද කියලා. ඒ නිසා ඒ කෙනා හැසිරෙන තාලෙන් එයා මේ සීක කියන කෙනාට ගැළපෙන විදියට ඉන්නවද නැද්ද නිසා දාර්ශනිකෝ පඹ ගාලේ පැටවිච්ච හිවල්ලු වගේ මේක අල්ලන වාද කතා කරනවා. ඒ වගේම ශික්ෂාවට මේක අල්ලගන්න දන්නේ නැති කෙනා චරිත සාහිතික නිකුත් කරනවා මම අහවල් තත්ත්වක ඉන්නවා කියලා කියාපාන්න හදනවා. නමුත් පිට ඉඳලා බලනකොට පේනවා මේ මනුස්සයා ශික්ෂාවකද ඉන්නේ නැද්ද කියලා. ඉතින් නිසා මේක අපි ජන සමාජයේ දේවල් බලලා හිතහුල් කරගන්න යනවට වැඩිය තමන් කල්පනා කරගන්න ඕනේ මම බුදුන් සරණ ගියේ විහිළුවටද එනතම මම සරණ ගියේ දවසේ ඉඳලා මට යම් යම් ප්‍රමාණයක මගේ ಗುಣ චරිතය වෙනසක් වුණාද එමත් මගේ ආතති අඩුවීමක් වෙලා තියෙනවද අසහනෙ අඩුවීමක් වෙලා තියෙනවද මට මේක ඉස්සරහට තව තව අසහනෙ අඩු වෙන ගතියක් තියෙනවද එහෙම නැත්නම් සාන්තිකර තත්වයකට යන්න තියෙනවද කියන එක හරි අමාරුයි කියනද අහවල් දවසේ පටන් ගත්තා අහවල් දවසේ ඉවර වෙනවා කියලා. මොකද මේක ටික ටික සිද්ධ වෙන්නේ. අන්න මේ తত্ত্বය මේ අනිච්ච తত্ত্বය කිසි කෙනෙක් බාර ගන්න කැමති හැම දිනාම අහනවා කොතනදීද මම සීක උනේ කොතනින්ද විභාගේ සමත් වෙන්නේ කොතනද මල පැන්නුම තියෙන්නේ ඉරි පැන්නුම තියෙන්නේ කියලා මොකද මේක නිත්‍ය කරගන්න හදනවා මේ සෝවාන් වෙනකොට <clears throat> ගහකින් ඇදගෙන යන වගේ ඩෝංගල සද්දයක් ඇහි. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් හදන වගේ ෂොක් එකක් වදෙයි. එහෙම නැත්නම් ඒකේ රැස් වී දෙන්න පටන් අරගනී කියලා මේ ඔක්කොම අර අනිච්ච දේ නිච්ච කරගන්න හදනවා. ඒ නිසා ගිය කෙනාට ඒක ප්‍රශ්නයක් නැහැ. ගිය කෙනා දන්නවා මේක ක්‍රමික වැඩපිළිවෙලක්. එහෙම නැතු එක පාරට බිම්මක් නෙවෙයි. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න නැතුව අපි මේ සීක සූත්‍රය පිළිබඳව ගැඹුරු කතා කෙරුවොත් අපිට ඉතින් මේක අපිට කියපු දෙයක් නෙවෙයි ආර්යයන් වහන්සේලාට කියපු දෙයක්. ඒ නිසා අපිට වැඩක් නැහැ කියලා. නමුත් මේකට දැනටමත් තමයි යම් ප්‍රමාණයකට එළඹිලා ඉන්නේ. යම් ප්‍රමාණයට පෙළඹිලා ඉන්නේ කියලා දැනගත්තොත් අපිට පොඩි සංවේගයක් පහළ වෙනවා. දවසේ කොච්චර වෙලාවක් මමට මම සීක කියන එක දන්නවද? එහෙම නැත්නම් කොච්චර වෙලාවක මම බුදුන් සරණ ගිය කෙනෙක් බව දන්නවද? දහම් සරණ ගිය කෙනෙක් බව දන්නවද? සංඝ සරණ ගිය කෙනෙක් බව දන්නවද? සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් බව දන්නවද? සමාධි ශික්ෂා සමාදන් වෙච්ච කෙනෙක් බව දන්නවද? එහෙම නැත්නම් ප්‍රඥා ශික්ෂා සමාදන් වෙච්ච කෙනෙක් දන්නවද? මෙන්න මේ ඔක්කොම අච්චාරුව කලවම් කරලා ගාවේ කරන්න තමයි කියන්නේ සතිමත් නම් ඔය සේරම හම්බ වෙනවා. අසතිමත්ව ගත කරන හැම වෙලාවකම අපි සීක බවක් ප්‍රකාශ කරලා අසීක වැඩක් කරපු නිසා ශාසනයට විපිලිලයක් වෙනවා. සාසනයට ගන්ධස්තරයක් වෙනවා. ඒ වුණත් ධෛර්ය පිණිස කියන්න පුළුවන්. ඒත් කමක් නැහැ එන්නේ එන්නේ එන්නේ සති චිත්තක්ෂණේ වැඩෙනවා නම් තමයි බුදුන් සරණ ගිය බවට ඒකෙන් සාධනයක් සිද්ධ වෙනවා කෘත්‍ය සාධනයක් ධර්මයේ සරණ ගිය බවට සංඝ සරණ ගිය බවට සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව මේ ඔක්කොම කරුණු ටික මේ අප්‍රමාද පදයේ තුල තියෙනවා. ඒ අනුව බලනකොට අපි මේ කියවගෙන ආපු හැම පදයකින්ම අපි ගන්න බැලුවේ අපි ළඟ තියෙන දැනටමත් තියෙන මේ ಗುಣ ටික බණ ඇහිම නිසා භාවනා කිරීම නිසා වර්ධනයක් භාවිතාවක් බහුලීගත වීමක් වෙනවා නම් ඔක්කොම දිනු. සාසනෙ දිනු මමත් දිනු පිරිසත් දිනු. ඉතින් ඒ නිසා මෙව අපි ගන්න ඕනේ සැකි සංඥා වැඩි කරන පැත්තට විතරයි. සක්කෝ කියන පදයට ගැලපෙන විදියට ඉදිරිය බලන්න. ඉතින් යම් කිසි කෙනෙකුට ඒක බයකට චකිතයකට හේතු වෙලා තියෙනවා නම් ඕනේ නෑ මේ ශාසනය අපට. තියෙන කරදර මැදියට තවත් 31ක් උන් දානවා නම් මේක ඕනේ නෑ මේ ශාසනය. අපිට ඒක ඊවලට අහුවෙච්ච, රිලවට අහුවෙච්ච දැලි පීයක් කරගන්න. එහෙමත් කරගෙන ඉන්නේ නැත්තෝ ඉන්නවා. මේ ශාසනයේ තියෙන මේ කටයුතු චිත්ත පීඩා පිණිස තියාගන්න. එහෙම නැත්තම් හිත කරදර ගන්න යනවා. ඉතින් කවදද එහෙව් හිත් කරදර ගන්නව වෙනුවට මගේ හිත් කරදර නැති කරන්න තියෙන පාර මේක විතරයි කියලා ඒක සම්‍යක් පැත්තට විවෘත පැත්තට පුලුල් පැත්තට දාගන්න කියන එක මහා පුදුමාකාර වෙනසක් ජීවිතේක. එහෙම නැත්නම් සමහරෙකුට හිතන්නවත් බැරි තරම්. නමුත් බුදුහාමුදුරෝ සර්වචන් වහන්සේ ජේතවනාරාමේ ජීවමානව වැඩ ඉන්න කාලේ වගේම අදත් ඒ නෑ බෑ කියන කෙනෙක් ශාසනයක් තියෙනවා මට හැදෙන්න පුළුවන් කියලා හැරෙන්න තියෙන ඉඩ කිසිම වෙනසක් නෑ. එහෙම නැතුව මේ කාලයෙන් සීමා වෙලා නෑ බණ භාවනා කළ ප්‍රයෝජන ලැබෙන ප්‍රමාණය. ඒ නිසා හැම කෙනෙක්ම ධෛර්යයක් ඇති කරගෙන ඊයේ අපි ඒ සාකච්ඡා කරපු තැන ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන ඊගාව කාරණා ටිකට අද හිතියෝ දණ්ඩ යන්න. ඒ සානන්ද ස්වාමීන් සඳහන් කරනවා ශේක පුද්ගලයාට සත්‍යයි ධම්මේ සමන්නාගතෝති. එයාට මේ ලෞකික ධන වෙනුවට ආර්ය ධන හතක් කියලා සමහරලාට මේක සඳහන් කරලා තියෙනවා. එයාට තේරෙන්න පටන් ගන්නවා ආඩ්‍ය භවයේ, සන්තුප්තිකර භවයේ, සම්පත්‍තිකර භවයේ වැඩිම අටහකාරයකට වැටෙනවා. හත් ආකාරයකට සත්ත්‍හි ධම්මේ සමන්නාගතෝ හෝති. ඉතින් ඒක ඉරපායන වේලාවේදී න අරුණ වගේ තමයි තේරෙනවා නම් මගේ ටික ටික ටික වැඩෙනවයි කියලා ඉතින් දන්නවා ටික වෙලාවකින් ඉර පායනවයි කිය. අරුණගෙන වගේ දන්නවනම්. ඉතින් ඒ නිසා අපිට මේ හතම නැතත් එකක් තිබුණොත් ඇති. මේ හතම නැතත් එකක් තිබුණොත් ඇති. මොකද මේ ඔක්කොම එකිනෙකට බැඳිච්ච ධර්ම. කෙසේ නමුත් අපි ලීඩ ලැබෙන ප්‍රමාණය හැටියට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මහා නාම සාක්‍යයට මේ සරුවචනසේ පැත්තක කොන්දේ අමාරුවට වාඩි වෙලා විවේක ගන්න අතරේ අල්ලපනල්ලේ අතරමැද මේ කියන සත්‍යෙහි ධම්මේ වලට අපි හිත යොදමු. ඒකෙදි ඉස්සල්ලාම කියන්නේ කතංච මහානාම ආර්ය ශාවකෝ සත්‍යෙහි ධම්මේ සමන්නාගතෝ hoti. මේ සීක භාවයට පත්වෙච්ච ආර්ය ශාවකයා මහානාම රජුරන්ගෙන් අහනවා කෙසේනම් තමන් ළඟ මේ ධර්ම හතක් තියෙන බව, සම්පatti හතක් තියෙන බව, එහෙම නැත්නම් පිරිච්ච ගති හතක් තියෙන බව ආහද්ධි ගති හතක් තියෙන බව දැනගනේද ඉදමානාමාරිය ශාවකෝ සද්දෝති සද්ධාති තථාගතස්ස බෝධි මේ ආර්ය ශාවකයා ශ්‍රද්ධා සම්පන්න වෙනවා ශ්‍රද්ධා සම්පන්න වෙලා මාගේ සාරුවච්චන් වහන්සේ අරහං වනසේක කියලා දාන සම්මා සම්බුද්ධ වෙනසේක අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනිත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ ධර්ම බුදුහාමරගෙන අවාහරදී බුදුගුණ මෙයා කල්පනා කරනකොට ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඉස්සර අපි බුදුහාමුදුරුවෝ උඩ තියලා උන්වහන්සේ පුදුමාකාර උත්මේ නිසා උන්වහන්සේට වැඳිල්ලෙන් පින් කරගන්න කියලා බලපු කෙනා ආර්ය ශ්‍රාවකෙක් වෙච්ච දවසේ ඉඳලා ඉතින් සීක කෙනෙක් වෙච්ච ගමන් බුදුහාමුදුරුවෝ ළඟ තියෙන මේ අරහත් ගුණය කොච්චරක් මගේ ළඟ තියෙනවද කියන එකයි බලන්නේ බුදුහාමර පෙන්වන අරහං ගුණය. අරහං කියන්නේ සුදුස්සා. එතකොට ඒ අරහං ගුණය මට සාකල්යෙම නෑ සරුවචනදකම 100%ක්ම තියනවා කිව්වොත් උන්වහන්සේට මිනිස්සෙක් වෙන්න බෑ. ඉතින් වෙනම මේ ලෝකයට අයිති කෙනෙක් බවට පත් කරගන්න හදනවා මහා වෙනසක් ඇති කරගන්නවා. ආර්ය ශ්‍රාවකයා භාවනා කරන එක නා බලන්නේ උන්වහන්සේත් මේ මහ පොළවේ ඉඳගෙනමයි මේ අරහං ගුණේ වැඩිවේ. ඔච්චර උසස් තත්ත්වයට ගියේ මම මේ බණ භාවනා කරන නිසා කොච්චරක් මා තුල අරහං ගුණේ වඩලා තියෙනවද කියලා බුදුහාමුදුරුවෝ දර්පණ තලයකට අරගෙන කණ්ණාඩියකට අරගෙන ඒ කණ්ණාඩියේ Tamange පිළිඹ බලනවා මම සුදුස්සෙක්ද කියලා. ඉතින් මේ සුදුස්සා තමයි අරහං ගුණය ඒ බුරුම ස්වාමීන් වහන්සේගේම වචන ඇදහුවොත් උන්වහන්සේ සඳහන් කරනවා වතුර මොනම දෙයක්වත් කලවම් වෙලා නැත්නම් ඒක ඉන්ජෙක්ෂන් වලටත් හොඳයි බොණ්ඩත් හොඳයි අතෝදන්ටත් හොඳයි උයන්ඩත් හොඳයි මේ වතුරට මොනවා කලවම් වුණත් ඒකේ පිරිසුදුකම නැති අපි කියනවා අපිරිසුදු වතුර කියලා. ඒ නිසා ජලය ජලයේ වශයෙන් සුද්ධයි නම් අරහං. ජලයට මොනවා කලවම් කරත් ජලයේ ගුණේ කෙලසෙනවා. ඒ වගේ මගේ හිත කෙලෙස් වලින් තොරව Tamange ගෝචර අජ්‍යත්ත භූමියේ ඉන්න බව චිත්තක්ෂණ කීයක් Taman දන්නවද දවස ඇතුළත? පරියන්කයක් ඇතුළත. සක්මනක් ඇතුළත කියලා. Tamanට තේරෙනවා නම් මේ ගෝචර අජ්‍යත්ත භූමියේ නැත්නම් තමගේ මූල කර්මස්ථානයේ හිත පවතින හැම චිත්තක්ෂණයක්ම අරහං මගේ ඒක වැඩෙනවා. වැඩෙනවා නම් මම දන්නවා බුදුහාමුදුරන්ට ඒක දවස පුරාම තියෙනවා මට අහව හඳ දකින්න වගේ පරියංකේට පරියන්කේකේ 10 15ක් 10 15 සැරයක් මට මතක් වෙනවා. සක්මනේදී මෙච්චර වාර මතක් වෙනවා මට මේක වැඩි කරගන්න පුළුවන් නම් ඒ වැඩි කරන හැම වෙලාවෙම මමත් අරහං ගුණේ වඩනවා. මගේ අරහං ගුණේ වැඩෙනවා. ආන්න වැඩිවීමට අපි භාවනා කරනවායි කියලා කියනවා. බහුලීගත කරනවායි කියලා කියනවා. මේ වැඩමුළුවකදී අපි කරන්නේ ඒකට ආශේවන ප්‍රත්‍ය ලබා දීම විතරයි. ඒක ඇසුරු කරන්න දෙනවා යා. කියලා කියනවා ඉඳ ගන්න ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න. හුස්ම වැටුණොත් හුස්ම තේරෙන ආස්වාද ප්‍රසවාසයේ වටහා ගන්න. දැන ගන්න. පිම්බීම හැකිලෙන තිනවනා දැනගන්නේ හැම චිත්තක්ෂණයක අරහම් බව දැනගන්න. සත්‍යමත් හැම චිත්තක්ෂණයක තමන්ගේ හිත නික්ලේශී බව දැනගන්න. සක්මන් කරනකොට වම තියෙන වාරයක් පාසා දකුණ තියෙන වාරයක් පාසා තමන් පියවරෙන් පියවරට සතිය යනවනම් ඒ හැම චිත්තක්ෂණයම අරහන් අන්න එක වැඩෙනවද බලන්න. ඒ ආසේවණය ඒ හඳුන්වා දීම අපේ අම්මා තාත්තා අපට කියලා දෙන්නේ නැහැ. ඒ කවුරුත් අපිට ඒ රංකිරි කටගෑම කරන්නේ නැහැ. මේ කියන කිසිම අධ්‍යාපන ආයතනයක කෙරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනෙත් ඔච්චරයි අපිට කියලා දෙන්නේ නැත්තේත් එච්චරයි. ඒක නිසා බුදුන් නොවදාලා ධර්මයක් මේ කියවෙන්නේ. නමුත් ඒකේ තියෙනකොට තේරෙනවා කරනකොට තේරෙනවා මේක කොච්චර ප්‍රායෝගික දෙයක්ද උරගා බලන්න පුළුවන්ද සතියෙන් ගත කරන හැම වෙලාවකම තන රාග ద్వේෂ මොහ නැහැ. පිවිතුරුයි. පිසි පිරිච්ච ගතියක් තියෙනවා. පිරිසිදුයි. ආන්නේ පිරිසුදුකම කොච්චරක් වටිනවද? මේකටම ඒ ස්වාමීන් වහන්සේ උපමා දෙකක් තව දෙනවා. රත්තරන් කැරට් 24 නම් උඩරිම ගණන්. ඒකට මොනවා කලං කෙරුවත් රත්තරනේ වටිනාකම අඩු වෙනවා. 24 රත්තරනේ විදුලිය ගමන් කරන වේගේ අනිත් ඕනම ලෝකේ ලෝහයකට වැඩිය වැඩි. මේකේ මේ ලෝහේ යම් වෙලාවක පිත්තල කැලක් එකතු වුනොත් අර රත්තරන් අංශුව සහ පිත්තල අංශුව අතර ස්ථානීය ක්‍රියාවක් ඇති කරලා විදුලි වේගය අඩු කරලා රත් වීමක් ඇති වෙනවා ජේසුලියක් ඇති වෙනවා එතකොට පිත්තල තඹ රිදි කලවම් වෙන්න වෙන්න මේකේ ඒ සන්නායක ගති අඩු වෙනවා අපි සාමාන්‍ය උපාතකම්ම කෙනෙක්ගේ ගැහුවත් රත්තරනේ වට්ටාකම අඩු වෙනවා රිදී දාපු ගමන්. මේ නිසා මේක කලවම් වුණොත් කක්ක. මොනම දෙයක් කලවම් නැත්තම් හොඳම රත්තරන්. තඹ ගත්තොත් හොඳම තඹ මාකට් එකේ තියෙන තඹ වගේ දෙගුණයක් ගන්න. මොකද ඒක පිරිසිදුයි. ඒ නිසා අපේ චිත්තසංතානය පුළුවන් දේ එක අරමුණක තියන්න එතකොට 100%ක් පිරිසිදුයි. අරමුණු දිගේ නටන්න ගත්තොත් ඒ කියන්නේ විවිධ අරමුණු વિશે නැටීම තමයි අපි කියන්නේ කාමගුණ කියලා. අර පිරිසුදුකම වගේම කක්කා. ඒ නිසා අපිට චිත්තක්ෂණ කීයක් පිරිසුදුකමේ පවත්වන්න පුළුවන්ද කියනවනම් ඒක අපි හිත පිවිතුරු පිරිසුදු කරන අරහත් භාවයටපත් කරන අරහම් භාවයටපත් කරන අරහන් වූ බුදු ආමරණ්ඩ පුදන්න පුළුවන්. වස්තුවක් පාටපත් කරන්න කරන්න මම තුල මේ මම කියන මෝඩයා තුල මේ මම කියන කෙලෙස් කොට තුල මේ මම කියන නරපණුව තුල බුදු ගුණ මතුවෙනවා. මේක හිතා ගන්නවත් තමයි සම්ප්‍රදාන කුල බෞද්ධයාට. ඒ නිසා සම්ප්‍රදාන කුල බෞද්ධයගෙන එකපාරට මම ඩොක් කාලා rahat වෙයි. එදාට මගෙන් රැස් වී දෙන්න පටන් අරගනි. එදාට කෙලෙස් නැති වෙයි. හැබැයි මේ ටිකෙන් ටික කෙලෙස් නැති වෙන බව පිළිගන්නේ නැහැ. ඒක න හිතන එතකොට සෝවන් වෙච්ච ගමන් අපිට වෙනම ටිකට් එකක් හම්බ වෙනවා ඕන තැනක යන්න සමාජිකත්වයක් හම්බ වෙනවා. හැබැයි ඒක ටිකෙන් ටික වෙන බවක් දන්නේ ඒ නිසා අපි ගූඪ බයක් ඇති කරගෙන ඉනවා සීක පුද්ගලයන් පිළිබඳව. මා තුල එහෙම දෙයක් වෙන්න ඉඩක් නැහැ කියලා. අන්න මේ හීන මේ හීන මානෙට තමයි කෙලස් කියලා කියන්නේ. බුදු කෙනෙකුගේ පුතේකට බුදු දුවකට බුදු ශ්‍රාවකෙකුට ඒක ගැළපෙන්නේ නිසා බලන්න නිතරම අරහංගුනේ වැඩෙනවාද මේ බුදුහාමුදුරන්ගේ ඇදහිල්ල මම මේ කියන්නේ බුදුහාමුදුරෝ අදහනකොට Taman තුල අරහංගුනේ වැඩෙනවනම් අපි බුදුහාමරට පූජාවක් කරාවෙනවා. ඊට පස්සේ අරහන් සම්මා සම්බුද්ධ විචාචන සම්පන්න ගොඩාක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් බුදුගුණ භාවනා කරනකොට අරහන් ගුණේ තමයි ඉස්සලා තියන්නේ. මේ පුංචි නිදර්ශන දෙකක් දුන්නේ සතිය වඩන කෙනා බුදුගුණ නොවැඩි වාට කිසිම ප්‍රශ්නයක් නැහැ. Taman සතිය වඩන හැම වෙලාවෙම බුදුහාමරණ පූජාවක් වෙනවා. මේකට වෙනමම නවගුණ වැලක් කරේ තියාගෙන වෙනමම වන්දනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කෙරුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඒ කරන වෙලාවේ සිහියෙන් කරන්න. ඉතින් මේ ආගම අපිට උගන්වන්න හදන දහම් පාසලේ අපි ඉගෙන ගත්ත දේ මීට වඩා වෙනස්. මේක ඇති වැරද්දක් නැහැ. ඒ දැන් කරන්නේ අරක සතියෙන් යුක්තව කරනවා. බුදුහාමසගේ රූපයක් ඉස්සරහන වුණාට ප්‍රශ්නයක් නැහැ. දඹදිව යන්න ඕන කමක් නැහැ. සාරණාත් යන්න ඕන කමක් නැහැ. අනුරාධපුර යන්න ඕන කමක් නැහැ. තමන්ගේම ශරීරයේ බුද බිමක් බාටපත් කරන, කෝවිලක් බාටපත් කරන, පූජනීය ස්ථානයක් බාටපත් කරන. මේ කයෙහි හිත පවත්නකොට සද්ධාහති තථාගතස්ස බෝධි අරහං සම්මා සම්බුද්ධෝ තමන් තුළ බුද්ධානුස්සති වැඩෙනවා. එතකොට තමන්ට තියෙන ශ්‍රද්ධාවේ වැඩිවීමක් වෙනවා සතියේ ඉඳ ඉඳ. අන්තිමට තමන්ට තේරෙනවා නම් මට ඊට වැඩිය ආනපාන රැලි හතරක් පහක් බලන්න පුළුවන්. සක්මන් පියවර 10ක් 20ක් යන්න පුළුවන් කියලා වැඩෙන සතිය ඉස්සර සද්ධාවෙන් තමයි මේක කරන්නේ. වැඩෙන සතිය ආයසරය සද්ධාවට ආයෝජනය වෙලා සද්ධාව සහ සතිය අතර කස කැවෙන්න පටන් ගන්නවා. දවසක තේරුම් ගත්තට පස්සේ මට ඊට වැඩිය අද සතිය හොඳයි. ඊට වැඩිය අද ආනපන හොඳට පේනවා. ඊට වැඩිය ආනපන විස්තර බලන්න පුළුවන් කියලා ඒන ධෛර්යය ආවට පස්සේ අර තප්පරයක් දෙකක් තිබුණ උස්ම රැල්ලේ සතිය විනාඩි ගානට වැඩි වෙනවා. පැය ගානට වැඩි වෙනවා. මේ සඳහා තමයි අපි කමඨාන් සුද්ධ කරන්නේ බණ කියන්නේ. ඒ නිසා උන්ටට බලාගන්න තමන් තුළ සතිය වැඩෙන හැම වෙලාවකම මේ ශද්ධාවේ වැඩිමක් සිදු වෙනවා. ඒ ශද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි තථාගත ගුණ අවබෝධ කිරීමෙන් සිදුවෙන්නේ නිසා ඒක පටන් ගන්න දවසේ තියෙනවට වැඩිය අද සද්ධාව වැඩි නම් පටන් ගන්න දවසේ තිබුණට වැඩිය අද සතිය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ සද්ධා ගුණය සද්ධා ධනය තමයි මේ හතක් වූ ධර්මවල පළවෙනි එක. මේක දිහා බලනකොට ලංකාව වගේ රටක ඉන්න සාමාන්‍ය උපාසක උපාසිකාවන් එහෙම නැත්නම් මේ භික්ෂු භික්ෂුණීන් දිහා බලනකොට මේකේ කිසිම ප්‍රායෝගික අර්ථයක් නැතුව අපි මේ නවගුණ වල ගණන් කරපු වාර ගාන එහෙම නැත්නම් හයියෙන් කියපු වාර ගාන නැත්තම් දඹදිව ගියේ වාර ගාන, ශිරීපාද නැගපු වාර ගාන, එහෙම නැත්තම් අටමස්ථාන වන්දනා කරපු වාර ගානෙන් තමයි අපි මේවා මනින්න පටන් ගන්න තියෙන්නේ. මේ බිස්නස් කාර්යයේ කැත වැඩ. වෙන මොකක්වත් ඔතන නැහැ. ට්‍රැවල් ඒජන්ට්ස් ලගේ වැඩ. ඉතින් අපි කනවා. කාලා අර ගානට අර හතරක් ගහපුවාම ශිරීපාද නැගලා දරුවන්ටත් ලියලා යනවා මැරෙන්න ඉතලා හතරක් ශිරීපාද නැගලා ආවයි කියලා. මේ গিදරේ ඉඳගෙන මේ කරන්න පුළුවන් වැඩේ. গিදර හිටව කරම කාඩක් බිස්නස් නැහැ. නිසා කවුරුත් කියලා දෙන්නේ නැහැ. නිසා හොඳට මතක තියානින්න තමන්ගේ ශද්ධාව තියෙනවා නම් ඒකට තනක්වත් මුදලක්වත් මොකක්වත් ඕනේ සතිය දන්නවා නම් සතිපට්ඨානෙ දන්නවා නම් ඒ බුදු ගුණයටත් සම්මාදම් වෙනවා තමන්ටත් බුදු පිරිච්ච ගතියක් සම්පatti කර ගතියක් වෙනවා ඒ වාගෙම තමයි ඒ කෙනාට හිරියෝතප්ප කියන දෙකේ ඉඳ පටන් ගන්නවා. මවැනි කෙනෙක් මේ වගේ බුදුන් සරණ ගිය කෙනෙක් දැන දැන දැක දැක වැරදි කරන එක නරකයි. එහෙම නැත්නම් පවට බය සහ ලැජ්ජාව වෙන්න පටන් ගන්නවා. මේ පවට බය ලැජ්ජාව අපි සීලය ගැන කතා කරනකොට බුදු පුතේකට සතුන් මරණ එක හොඳ නෑ. මොකද උඹ මැරෙන්න කැමති නිසා වෙන මොකක්වත් නෙවෙයි. මැරෙන්න කැමති නැත්නම් උඹට කවුරුත් මරන්නයි කියන්නේ නෑ. ඒකෙම මගේ වස්තු හොරකම් කරනවා දඟින්න මම කැමති නැත්නම් මම අනුන්ගේ වස්තු හොරකම් කරන්න මට අයිතියක් නැහැ. ඒකෙම මගේ කාම වස්තු වෙන කවුරු හරි විදියට බලහත්කාරයෙන් පාවිච්චි කරනවා දකින්නකොට මට රිදෙනවා නම් මට අයිතියක් නැහැ වෙන කාගවත් කාම වස්තු පාවිච්චි කරන්න. මම බොරුවෙන් රැවටෙනවා දකින්න කැමති නැත්නම් මම පරුස වචනයෙන් හිත නරක කරගන්නවා කැමති නැත්නම් කේලෙමින් හිස් වචනේ මගෙන් එවැනි වචන පිට නොවේවා. මේන මේකට බයලජ්ජාව ආවට පස්සේ නැතනම් පවට බය මේව කිරුවොත් අපාය යන්න වෙනවා. ලැජ්ජයි. මම වෙනි ආර්ය ශාවකයෙකුට සතුන් මරන එක ලැජ්ජයි. තරම් නොවේ. හොරකම කාමීත්‍යචාරය කියලා ආපු කෙනාට අපි හිතමු සමාජ ශික්ෂාට ගියාම ගෝචරජ්‍යත් භූමියෙන් හිත පිට යනකොටම බයලජ්ජාව පහළ වෙනවා. මට කියලා තියෙන්නේ මේ ආස්වාද ප්‍රසවාසයේ හිටපන් කියලා. ඉතින් අනේ මටත් කියන්න තෝ පැදුරටත් හොරෙන් ඔන්න හිත යනවා අතීතයට. ඔන්න හිත යනවා අනාගතයට. ඔන්න හිත යනවා සද්දෙට. ඔන්න වේදනාවට. ඔන්න හිතවිල්ලට. ඉතින් ඒක දැනගන්නවා. මම නන් නෙවෙයි තමයි කරන්නේ. චේතනාවක් නැහැ. ඒ වුණාට මම වැනි කෙනෙකුට හරියන්නේ නැහැ. මේක හොඳ නැහැ කියලා නැවතත් අපි අරමුණේ ගෝචරත්‍යත්ව භූමියේ ගෙනත් තියන්න තියන්න යනකොට ටික දවසක් ගියාට පස්සේ මේ යෝගාවචරය අරමුණෙහි ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග දක්ිනට තරම් විචක්ෂණ බුද්ධියක් සම්පජඤ්ඤයක් සහිතනම් ටික කාලයක් ගියාම තේරුම් ගන්නවා හිත පිට ගියාම නැවත එයා විසින්ම ආපහු වෙන ගුණයක් එයා විසින්ම ආය අරමුණට එන ගතියක් මා තුල තියෙනවා කියලා දැනගත්ත දවසේ තේරෙනවා මේ පාරෙන් පිටපැන්නට පස්සේ නැවත පාරට එන එක අරමුණෙන් පිටපැන්නට පස්සේ නැවත අරමුණට එන එක කවදාකවත් පන්ති කාමරයක ඉගෙනගත් එකක් නෙවෙයි. කවදාකවත් අම්මා අප්පා උගන්වපු එකක් නෙවෙයි. මේ වැරදි වැරදි භාවනා කරපු නිසාම ආපු දෙයක්. හිත පිට ගියාම මොකද්දෝ හිතිලා අරමුණට එන ගතියනවනම් ඒකට කියනවා සමාධියේ බයලජ්‍ය දෙක කියලා. සමාධිය වන්නකොට හිත පිට යනවා. ඒකට කනගාටු වෙන්නේ නැහැ. නමුත් හිත පිට ගියාට පස්සේ යා හැකි හැම වෙලාවකම ආයෙ ගිනල්ලා Tamange අරමුණේ ගෝචර අජ්ජත් භූමියේ තියාගන්න ඊයේ පෙරේදා කරන ලද වැරදි නිසා අද පිහිටන ගතිය ඇවිල්ලා ඒක දැනෙන දවසක් එනවා. පිටි අනේක යනවා උතුරු කටට පයින් ගැහුවා වගේ අන්තිමට හෙලිලා හෙලිලා උතුරු කටට ආයෙ උතුරට එනවා. එහෙම නැත්නම් රබර් බෝලයක් මිරිකලා වතුර බාල්දියකට තියාන හිටියට අත ඇරිච්ච අත ඇරිච්ච ගමන් බුක් ගාලා උඩට එනවා. ආන්නේ වගේ ගෝච රජ්‍යත්ත භූමියේට නතු වෙන ගතියක් නැති වෙන ගතියක් එනකොට තේරෙනවා මේක කවදාකවත් පොත් කියවලා ගන්න බෑ. කවදාකවත් කාගද්ද හොරගම් කරලා ගන්නත් බෑ. කාටවත් කියලා දෙන්නත් බෑ. අත්තරද්ද වරද්ද ගන්න ඕන. ආන ඒක තේරෙන දවසේ තේරෙනවා මා තුල යමක් වැඩිලා තියෙනවායි කියලා. ඊට පස්සේ එනවා මේක ටිකක් ඊට වැඩි හුඟක් අමාරුයි තේරුම් ගන්න. අරබනේ හිත පිට ගියා. දැන් ඉන්නේ සද්දෙක. මට සද්දේ ඉන්නකොටම තේරෙනවා මගේ ආරක්ෂක භූමිය නම් ආනපාන තමයි. දැන් සද්දක හිත ඉන්නේ ගාණක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. සතිය තියෙනවා. අන්න එතනදී අරමුණේ හිටියත් පිටතැනකට ගියත් සතිය තියෙනවා. කලබල වෙලා ආය අරමුණට යන්න ඕනේ නැහැ. මේ හිත පිට ගියා නැත්නම් සද්දකට ගියා. ඒ බව මම දැන් දන්නවා. ඒ නිසා සතිය තියෙනවා නම් අරමුණ Tamange මූලක ගෝචරාජ්‍යත්වය වුණත් එකයි පිට ගියත් එකයි කියලා මේ ප්‍රත්‍ය මූල කර්මස්ථානේ වේවා ද්විතීයි අරමුණ වේවා දෙකෙන් නොසැලෙන මනසක් එන්න පටන් ගන්නවා මේ දෙක අතර මනාපමනාප දෙක නැත්තනකට ආපු දවසේ අපි කියනවා සංඛාර උපේක්ඛාවට ගියයි කියලා. හිත පිට ගියත් සැලෙන්නේ නැති ගතිය. ඒක ඉතාමත්ම සියුම්. ඒක අපි කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. ප්‍රඥාවෙන් අපිට කියලා දෙන ප්‍රශ්නයක් නැහැ. හිත පිට ගිහිල්ලා තියෙන බඹ දන්නවා. දන්න නිසා ආපහු යන්නත් පුළුවන්කම තියෙන නිසා කලබල වෙන්න එපා. ආනෙතන ගියාට පස්සේ යෝගාචර තේරෙනවා උපන්දා සිට කරපු පව් නැත සතිය පිහිටවු මේ ක්ෂණේ. වරක් වෙන්දොත් කැලෙන්නේ නෙවෙයි. උපන්දා සිට කරපු පව් කපන්න පුළුවන් තැන. පව් සමා කරන තැන. එහෙම නැත්නම් පව් අවෝසි කරන තැනක් අපිට එන්න පටන් අර ගන්නවා ඕනේ වැරද්දක් කරන්න පුළුවන් හිත නරක කරගන්න නැතු. ඒකට වැරද්ද කියන්න බෑ එතකොට. කෙරෙනවා කෙරෙච්ච දේට පශ්චාත්තාපවත් වෙන්නේ මෙන්න මේ පාඩම ඒ බුරුම් පණ්ඩිත සංස බොහොම ලස්සන තීර ඇඳලා පෙන්නනවා. මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ මාළුන්ගේ පුත්‍ර බුදුහාමුදුරණ කියලා දෙනවා. ශාන්සේ රූපත් බලනවා තමයි. ඒ රූපේ වින්දනයක් තියෙනවා තමයි. හැබැයි කෙලෙස් වැඩෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද මගේ සති චරණේ තරම්ම දක්ෂයි. මම දන්නා මං අරමුණේ නැහැ ඉන්නේ රූපෙක කියලා සැලෙන්නේ නැහැ. මෙන්න මේ බයලජ්ජාව මේ සාමාන්‍ය සීලක තියෙන බයලජ්ජාට ඩිබෝම සියුම් මේ විදිහට බයලජ්ජ දෙක පරිණාමයකටපත් වෙනවා. ඒක දෙන්නේ කියලා භාවනා කරපුවා එක්කෙනෙක් ළඟට ආවට අනිත් එකනා ගාවට එන්න නොඑන්න ඉඩ තියෙනවා. මොකද එයා භාවනාවේදී සදාචාරය ඉස්සර කරගෙන යනවනම් උන්දර කවදාකවත් උතෙන්ට යන්න බෑ. මෙතෙන්ට ගියාට පස්සේ මේ සමාධි ශික්ෂාවෙන් එහාට ගියාට පස්සේ මේ සදාචාරය හැලෙනවා. Tamanට විශාල විවුර්ත වීමක් එන්න පටන් ගන්නවා. මොනවා කරත් කරන වැරද්දේ ප්‍රමාණය දන්නවනම් නිවැරදි කරන ක්‍රමයේ දන්නවනම් මේ වැරද්ද වෙනකොට තමයි ධම්මානුපස්සනාව සිද්ධ වෙන්නේ වැරද්ද නොවිනවට වඩා. වැරද්ද සිද්ධ වෙද්දී දැන ගැනීම හරහා. මෙන්න මේ විදිහේ බයලජ්ජා කාට පස්සේ තේනවා. එහෙමනම් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ හිත කොයි තරම් ශක්තියක් ඇද්ද? මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආර්ය මහා ශ්‍රාවකනස කොහොම ඇද්ද කියලා Tamanට තේරෙනවා මේ වෙච්ච වැරද්දට Tamanට සාප කරගන්නා මිනිස්සුන්ට එවනත ඒකට තැවෙන මිනිස්සෙන්ට ධර්මේ සරණක් නැති මිනිස්සුන්ට පුරුතඥයයි කියනවා. මෙයාට ධර්ම සරණ තියෙනවා. ඒකට එනවා බයලජ්ජා දෙකක්. බොහෝම සූක්ෂමයි. මේ මෑත අවුරුදු 20 30 තුල මේ කතා කරන්න පටන් ගත්තා train your mind and change your brain කියලා. හරියට මනස මේ විදිහට අරන් ගියොත් මනස පසුතැවීම නැති කරලා දාන්න. පසුතැවෙන්නේ හිත හදාපෙ නැති විනියට තමයි. අපි පසුතැවීම සදාචාරයක් කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේ මනුස්සයා උපදින්නෙත් පසුතැවීමේ අඬාගෙන ඉපදිලා අඬාගෙන මැරලා යනවා. නමුත් මේ බයලජ්ජාව දෙක තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මම ඉස්සර මෙහෙම තැවුණා තමයි. දැන් බුදු සරණ තියෙනවා. ධර්ම සරණ තියෙනවා. සංඝ සරණ තියෙනවා. සති ආරක්ෂාව තියෙන නිසා මට වැරද්ද ප්‍රමාණ කරතයි. වැරදි අහෝසි කරන්න පුළුවන් ශක්තියක් එන්න පටන් අර ගන්නවා. එදාට තේරෙනවා මේ බයලජ්ජාව කියන එක අපි හිර කරන දඟගයක් නෙවෙයි. අපිට පව් සමා කරන්න පුළුවන්. මේ ජීවිතේම සමා කරන්න පුළුවන් ක්‍රමයක් කියලා මේ මනාපමනාප දෙක විසෙයි අවුල් වෙන්නේ නැතුව මනාපමනාප දෙක ඉක්මවන්න පුළුවන් දෙයටත් එක විදියකින් කියන්න පුළුවන් මේ බයලජ්‍ය දෙක හිරියොතප් දෙක Tamange වාසියට ගන්න එක. එතකොට තේරෙනවා මේක භාවනා කරපු කෙනාට විසරක් ලැබෙන සුවිශේෂී අවස්ථාවක් කියලා. ඒකට මේ විදිහට බලලා සූත්‍රයක් කියවලා බලනද භාවනා නොකරපු කෙනා සූත්‍රය කියනකට වැඩිය මෙයාට හොඳටම ගැඹුරෙන් තේරෙනවා සරුවචාන්සේ මේක මේ සූත්‍රය කියලා තියෙනවා. භාවනා අධ්‍යක්ීමෙන් බලනකොට සූත්‍රය වෙන අදහසක් එන්නේ. භාවනා අධ්‍යක්ීම නැතුව සූත්‍රය කියනකොට වෙන අදහසක් තියෙනවා. එයිසම් බණත් කියන අහන ගමන් භාවනාත් කළොත් ඊයේ අහපු බණීම භාවනා කරලා අහනකොට ඊට වැඩිය ගැඹුරු කරුණු තේරෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා බහුසුතෝ හෝතු සුතදරෝ සුත සම්නිචයෝ සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijja ආදි වශයෙන් මේ කියන බුදුහාමතුන්ගේ වචන වල ඔය අකුරු ටිකක් පෙළ ගහලා නෙමෙයි තියෙන්නේ භාවනා කරන්න කරන්න හඳුන් කොටයකට කොටනවා වගේ කොටන්න කොටන්න සූදායි. ඉතින් ඔය විශ්වවිද්‍යාල වල දෙන PhD එහෙම නැත්නම් මේ දේවලුයි මේ භාවනා කරනකොට සූත්‍රයක තියෙන ගැඹුරත් එක්ක බලනකොට තේරෙනවා බුදුහාමුදුරෝ භාවනා කරන අයට වෙනම භාෂාවකින් උගන්වනවා වගේ. අර පාලිම තමයි. අර වචනම තමයි. නමුත් ඒ කෙනාට බහුසුත භවයේ මේ පුදුම සුවඳක් එන්න පටන් ගන්නවා. ඒ බුරුමේ පඬිස්සවාංශ කියනවා බුදුහාමුදුරෝ දේශනා කරපු ස්වරූපෙටම pāli පාඨයක් ඇහෙනකොට බුදු සුවඳ වදිනවා බුදු හිවුරේ හේවණල්ල වැටෙනවා. හරියට රාහුල කුමාරයා ගිහලා අතින් අල්ලන ශ්‍රමණේ උඹේ හේවණල්ලත් මට සැපයි කියලා අර තාත්තා අඳුරගන්නේ අවුරුදු 7 ආන්නේ වගේ තේරෙනවා බුදුහාමුදුරු කියන මේ ධර්මයේ තියෙන වචනවල තියෙන ගැඹුරක් අපි මේ පොතේ දැනුමෙන් ව්‍යාකරණයෙන් ගන්න එකත් අතර පුදුම ගැඹුරක් එන්න පටන් ගන්නවා. ඒක ටික ටික බොර වෙන දෙයක්. ටික ටික ඕජාව ලැබෙන දෙයක්. අන්නේ ඕජාව ලැබෙන ගතියමුත් තමයි කියන්න පුළුවන් තමන්ගේ සීක භාවයේ වැඩෙනවා කියන. වේදන්නේ නොතේරිච්ච ධර්ම කොටස් ගැඹුරෙන් තේරෙන නිසා කවදාකවත් මේ මම අහලා තියෙනවායි කියලා ධර්ම කොටස් වලට පැත්තක දාන්න එපා. භාවනා කරලා නැවත ඒක අහන්න අමුතු ක්‍රමයකට තේරෙන්න පටන් ගන්නවා. මම අපි මං හිතන්නේ නිස්සන්න වනේදී දැන් ඔය කටුකුරුන් දිසාංශිකේ නිවනේ නිවීම දේශනා මම හිතන්නේ 15 වෙනි වතාවට වගේ අහන්නේ. බණම තියෙනවා 32 33ක්. ඒකම නැවත නැවත අහන. ඒකම නැවත නැවත අහනකොට ඒකේ පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඔය සතිය බලමයි මේ කියන පොත. නැත්නම් Power of Mindfulness කියන පොත නැවත නැවත කියනකොට අනිවාර්යයෙන්ම ඊයේ කියපු නැති එකක් අහුවෙනවා. ඒකට හිතනවා මේ ස්වාමීන් වහන්සේ මේක මේ අපබ්‍රන්ථකම එක නෙලියලා තියෙන්නේ 3 dimension වගේ ගැඹුරක් පේන. ගැඹුර තියෙන්නේ Tamange භාවනා හැටියට. භාවනා කරන්න කරන්න ගැඹුරක් පේන ගතියක් තියෙනවා. අන්න ඒකට බහුසුත ගතියක් කියලා කියනවා. හිතේ දරණ ගතිය වැඩි වෙනවා. තින්ට පොන කඩදාසියකට තින් තල්ලන්නා වගේ. ස්පොන්ජ් එකකට වතුර අල්ලන්නා වගේ මේකත් සීක භාවයේ ලක්ෂණයක්. එnde end end end මේ සාමාන්‍ය ශිල්පයක් වුණත් භාෂාවක් වුණත් කියනකොට අනික් කටියට තේරෙන්නේ නැති පැත්තකින් අහුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ශේක භාවයේ වැඩෙනකොට භාෂා ඉගෙන ගැනීම, ශිල්ප ඉගෙන ගැනීම, එහෙම නැත්නම් මේ කවදාකවත් තෘප්තියක් ඇති වෙන කොච්ච වයසයි ගියා කියලා ඉතයෝ අමාරුයි කියලා දෙයක් නැහැ. හැම වෙලාවෙම උත්සාහ කරනවා. එතකොට මේ ශේක වෙන්නේ මේ ත්‍රිපිටකේට සූත්‍ර පිටකේට විනය පිටකේට නෙවෙයි ඕන භාෂා ශාස්ත්‍රයකට විවෘතකමක් ඇති කරලා දෙනවා. ආනේ වර්ධනය පොඩි දරුවන්ගේ අධ්‍යාපනයේට හොඳටම නතු කරලා පෙන්නලා දෙනවා. සතිය තියෙනවා නම් අසීමිත හැකියාවක් එන්න පටන් ගන්න. එවන තමයි මේ කම්පියුටර් එකේ hard disk එක ලොක් කරගත්තා වගේ. තව ගොඩාක් තොරතුරු දාන්න පුළුවන්. capacity එක වැඩි වෙනවා. කොහොම වෙනවද දන්නේ නැහැ. hardware එක වෙනස් වෙන්නේ නැහැ software එක වෙනස් වෙනවා වගේ එන්න පටන් අර ගන්නවා එතකොට තේිනවා අනේ බුදුහාමුදුරුවෝ සර්වඥ වෙනකොට කොහොම hard disk එකක් තියෙන්නේ නැද්ද කියලා. ඇත්තටම hard වෙන්නේ නැති කියලා හිතෙනවා. ඒ තරම්ම තියෙන්නේ නැති ඒ නිසා දැකලා තියනවාද පුදුරංශක නෙය්‍ය මණ්ඩලය පෙන්නකොට ඔළුවේ උඩට බම්ප් එකක් හදලා තියෙන්නේ. ඒ hard disk එකේ වැඩිපුර කෑල්ල තමයි ඒ තියෙන්නේ. බුදු බුදු රූපයයි ථාවක ස්වරූපයයි පෙන්නකොට බුදු රූපේ උඩට උස්සල පෙන්නනවා. මේකෙන් තමයි ශ්‍රාවකයන් සහ බුදුහමතුරු වෙන් කරලා පෙන්නන්නේ. ඒක පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙනවා. ඒ තරම්ම මේ මොලේ පුදුම වෙනසක් ඇති කරලා තියෙනවා. අපිට හිතා ගන්නවත් බෑ මිනිස්සෙගේ කැපැසිටි එක හැකියාව. දැන් තමන් භාවනා කරන්නේ නැත්නම් මං වගේ කාලකන්ණියෙක් නෑ නැද්දකින් මං වගේ කියලානේ හිතෙන්නේ. භාවනා කරන්න ගියට පස්සේ ඒකෙන්නේ නෑ. ඒක කැතයි බුදුහාමරගේ ශිෂ්‍යයෙක්ම හිතන එක කැතයි. මෙච්චර හැකියාවක් තියෙනවා. ඒ බෞද්ධ භාවයේම තේරෙනවා එකම දේ දෙසරයක් අහනකොට වැඩිපුර ඕජාවක් තියෙනවා. වැඩිපුර රසයක් තියෙනවා. මේක ඒ නිසා මේ අතෘප්තිකර භාවයක් තියෙනවා. කොච්චර ඔළුවේ තිබ්බත් පැටලවිල්ලක් එන්නේ ඒකත් කරතැයි මේකත් කරතැයි වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක අර মালටි ටාස්කින් වල ආරම්භයක් වාගේ තමයි පේන්නේ. ඒ වාගේම ආරද්ධ විරියෝ හොති අරමණලඳ වීරියක් තියෙන්නේ මේ රෑද මේ දවල්ද මේ කැමරට පෙරද මේ කැමරට පසුද මේ ලෙඩක් වෙන්න ඉස්සෙල්ලාද මේ ලෙඩක් වුණාට පස්සේද මේ සීතලට ඉස්සෙල්ලාද මේ සීතලට පස්සේද කියලා මේ බැටරිය බැහිලක් වෙන්නේ කදාකවත් නැහැ ඒ මොකද වාහනේ දුවනකොට දුවන වාහනේ එතන එතන බැටරි charge වෙනවනේ නතර කළා තිබ්බොත් තමයි බැටරිය ෆ්ලැට් යන්නේ ඒක නිසා දුවන මැෂින් එකේ බැටරි charge වෙන විදියක් මේකේ තියෙනවා ඒක නිසා මේ බැටරිය ඩිස්චාර්ජ් වෙනවා කාමෙට ගියොත් මේ බැටරිය charge වෙනවා කුසල ඡන්දෙට ගියොත්. කාම ඡන්දෙට ගියොත් මේක පුදුම විදියට බැටරිය හරියට පොසිටිව් නෙගටිව් දෙක මැද වයර් එකක් දැම්මා වගේ ගිනි ගන්නව පුපුරනවා. නමුත් කුසල ඡන්දෙට ගිහිල්ලා බලන්න වැඩ කරලා සාසනික වැඩ කරලා කවදාකවත් නැ ඉවර වීමක් කවදාකවත් නැ එපා වීමක් මේ අනික්කිත දూరෝ කරාරින්න හිතෙන්නේ අරමුණ ලද වීරියක් එන්න පටන් ගන්නවා. ඒක මේ අවුරුදු 7 ඉදි දෙන්න පුළුවන්. අවුරුදු 7 ඉදි දුන්නාට පස්සේ ඊට පස්සේ ඔය සෝනා කියන උපාසකම්ම අවුරුදු 80යි ඒත් මේක ආවට පස්සේ කවදාකවත් කාටවත් නගින්න බැරි කන්දක් නගින්න අදිෂ්ඨාන කරනවා මුලදී හැරමිටින් යනවා පස්සේ නිකන් නගිනවා පස්සේ හතර කුරෙන් නගිනවා නැගලා අන්තිම වෙනකොට තීන්දුව කරගන්නවා මොනවා හරි වුණාට මම මේක නගිනවයි කියලා කඳ නැගීම සහ රහත් වීම එකවර සිද්ධ වෙලා තියෙනවා. සෝන කියන හාමුදුරන්ටත් බුදුහාමුදුරෝ වීරිය පිළිබඳව පළවෙනි තැන දුන්නා සෝනා කියන දරුවෝ 10 දෙනෙක් වදපු අම්මා කෙනෙක් අවුරුදු 80 දී එයාට හිතෙනවා කඳ නැගලා බලන්න ඕනේ කියලා. මිදෙන් වගේ ආතරයිටිස් දැන් වගේ ওই කොලෙස්ට් මොනද මේ ඔස්ටියෝපොරොසිස් මේ අනම්මනම් චරිචුරු මොකුත් නැහැ. තියෙන්නේ නැති කන්ද පාමුල දෙපෙ උඩට යනකොට මොකුත් නැහැ. ඒ මොකද මේ සීක භාවේ. බුදුහාමුදුරුවෝ දීපු මේ ශක්තිය උරගා බලන්නේ කොහොමද? අනුන්ට උදව් කිරීම. සාසනික කටයුතු කිරීමෙන්. එනතු මේ ලාභයට සත්කාරයට නැටිල්ලෙන් නෙවෙයි. එතකොටත් ඒ ඒක සාසනයටත් ලාභයි. ඒ වගේම කරන්න කරන්න දිනන ඇතුළත තියෙන හැකියාවක්. එහෙම නැත්නම් මේ ආරද්ධ විරිය තමවා හෝති දල්ල පරක්කමෝ අනික් හිත දూరుෝ. තාම වීරියක් දල්ල පරක්‍රමයක් දැඩි පරාක්‍රමයක් අනික් හිත දూరుෝ ගත්ත දේ දත කාගෙන අල්ලනවා. මේක හිතෙනවා අපි ඉන්සෙන්ටිව් දීලා ජොබ් එකක් දීලා කාර් එකක් දීලා ගන්න පුළුවන් කියලා තමයි දැන් මැනේජ්මන්ට් ටෙක්නික් උගන්වන්න හදන්නේ. ඔක්කොම පොයි. එහෙම වෙනවා. දීපු ගමන් වෙනවා. දුන්නට මොකද ටික දවසක් ගියාට පස්සේ දෙපැත්තටම තේරෙනවා මේක එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක යන්නේ මිච්ඡා දිට්ඨියට නිසා, මිච්ඡා සංකප්ප නිසා එතන එතන එතන එතන විනාශෙ පිණිස හේතු වෙනවා. අද බලන්න මේ දියුණු සමාජවල කී කොයි තරම් අසහනකද ජීවත් වෙන්නේ කියලා. ඒ මොකද දෙන්න තියෙන පහසුකම් ඔක්කොම දුන්නට කාමයට නියොදවන්නේ. මේකේම නෑ. සාහසික වැඩක් කරන්නේ සේක බවක් හිතේ තියාගෙන ඉන්නේ බුදුහාමුදුරු අරිහත් බව දානවා. මම සුදුස්සෙක් වෙන බව දානවා. එතකොට මේකට යන්න පටන් ගත්තාම ඒ ඇති වෙන වීර්ය ආරම්භයේදී Tamandවත් හිතා ගන්න බෑ. ඒක හරියට යුද්ධදී අතප්පයක් කැපුණාට පස්සේ ලේ දැක්කට පස්සේ සතුරගේ උගන හරිම කපලා කැවුතු එළියට ගන්න හිතෙනවා. යුද්ධයට යන වෙලාවේදී රත් වෙන්න ඉස්සලා එහෙම ඉන්නේ නැහැ. නමුත් ආවට පස්සේ ඊට පස්සේ තින් මහතෝන තමයි. ඊට පස්සේ මොනව වෙනවද දන්නේ නැහැ. ඒකේ යුද්ධ බිමේන්නේ. යුද්ධ පෙර ගහන්න ඕනේ. අන අඬ නගන්න ඕනේ. ලේ දකින්න ඕනේ දැක්කට පස්සේ ගියා. ආන්නේ වගේ ඇබ්බැහියක් වගේ එකක්. කුඩු ගහපේකට කිලෝරක් නැතු කුඩු ගහන්න හිතෙන්නේ. සූදු කෙලින එකට රෙද්ද උකස් තියලා සූදු කෙලින්න හිතෙන්නේ. කාම මිත්‍යාචාරය කරනවා ඒ වාගේ ඇබ්බැහියක් මේකේ තියෙනවා. භයානකයි. නිවන් දකලා මිසක නතර වෙන්නේ නැහැ. අපි නිස්සරණ වණේ කරන්නේ පළවෙනි කුඩු මුල විකුණන එක විතරයි. ගහපු එක මෙහෙන් එක වේලක් ආපු එක හැමදම මේ පැත්තට තමයි බෙල්ල ගහලා ගියත් වැටෙන්නේ මේ පැත්තට. මොකද අපි උත්සාහ කරනවා එයාට පෙන්වන්න උඹලා උප්පත්තියෙම සීක. මේ කරුණා කරලා මේ බයිලා කතා අහන්න එපා එක එක නා කියන. මෙන්න මේක දියුණු වෙන පැත්තට කටයුතු කරන්න බෑ සරල වැඩක් නේ තියෙන්නේ. Taman ඉන්නේ ඉන්න වෙලාව පුළුවන් තරම් සතිමත් වෙන්න හදනකොට ඒ සීක ප්‍රතිපදා සිද්ධ වෙනවා. ඒතර තමයි මේ ආනිසංස නැත්තම් මේ ධන. එතකොට අපි අදලිද්දෝ අපි දිලිඳු නැහැ. අපි මෝඩ නැහැ. ප්‍රඥාවන්තයි බහුසුතයි ධනවත් තත්යකටපත් වෙනවා. මේ බුදුහාමරන්ගේ ආර්ය ධනයට හිමිකාරය බවටපත් වෙනවා. ඒකේ ඔය අනික්කිට දුරෝ කියන කරට දීපු බරක් කරාරින්නේ. පස්සේ කරන්නම් බෑ. කරනවා නම් දැන් බැන්නම් ඵලයක්. ආන්නේ ගතියට එන්න ගත්තට පස්සේ ඒක ජාතියක දියුණුවකට ළමයෙකුගේ ආධ්‍යාත්මයට ඉතාමත්ම වැදගත් දෙයක්. ඔය සීනි බෝල දීලා චොක්ලට් දීලා ජුජුප්ස් දීලා අල්ලනවට වැඩිය ධර්මයේ කියලා දීලා ගත්තොත් පුදුම දැල්ල පරක්‍රම ගතියක් එනවා. එතකොට මේ වීර්ය චෛතසිකය ගැන කතා කරන්නේ මේක තමයි සතිය අතනෑර පවත්තන්න ආසන්න කාරණාව. බුබ්බඩේර කම්මැලියට මොනම දෙයක්වත් කරන්න බෑ. සතිය අඳුනලා දීලා වීර්ය දෙන්න ඕනේ. දුන්නට පස්සේ යාට තේරෙනවා දුවන්න දුවන්න කපන්න කපන්න පිහිය මුවත් වෙන්න වගේ මේ සතිය අර වීර්යෙන් පනපෝල නැගිටින්න හිතන විනාඩි 50ක් විතර ගියාට පස්සේ. ඉතින් කවුරු හරි වෙල කියනවා නැගිටින්න නැගිටින්න කමන්නේ පොඩ්ඩක් නැගිටින්න ඉස්සලා බලන්න තව එක චිත්තක්ෂණයක් ඉන්න. බුබ්බඩට කරන්න බෑ. කම්මැලියට කරන්න බෑ. ඌට ඕන කරලා තියෙන නැගිටලා දුවන්න. මෙයා කල්පනා කරන නැගිටිනවා තමයි. තව එක චිත්තක්ෂණයක් ඉඳලා බලන්න. නැත්තම් කවුරු හරි මට බයිනෝ. දොර මට කේන්ති යනවා තමයි. කරබන ඒ කේන්ති යන හැටි දිහා බලාගෙන ඉන්නපත් උත්තර දෙන්නේ නැතුව. නැත්තම් මේ රාගයක් එනවා. දරන්න බෑ. නමුත් කලබල වෙන්න දෙකදී හොඳට තව එක චිත්තක්ෂණයක් බලන්න. හරි අමාරු. ඒකට වීර්ය ගොඩාක් අවශ්‍යයි. අන්න එතකොට සතිය නිම්වලලු කඩාගෙන එහාට යන්න පටන් ගන්නවා. මොකද අර කල්ැතුව මෙයාගේ අර වීරිය එහෙම නැත්නම් ඒකට සූදානම් කරගත්ත ඉන්ධන සූදානම් කරගත්ත ශක්තිය තියෙන නිසා එයා දන්නවා ශක්තිය ටික ටික මුදහන්නකොට ඊට වඩා පොඩ්ඩක් දුකක් ඉවසන්න පුළුවන්. ඊට වඩා පොඩ්ඩක් නපුරු වචන ඉවසන්න පුළුවන්. ඊට වඩා පොඩ්ඩක් වේදනාව ඉවසන්න පුළුවන්. ඊට වඩා පොඩ්ඩක් නිදිමත ඉවසන්න පුළුවන්. ඕම ඕම කරගෙන යනකොට අර හීන් සැරේ ලොකු සැරේයි කියලා තේරෙන්නේ නැහැ ඒක වැඩෙන හැටි. මේ බුබ්බඩේ කම්මැලියෝ එක සැරේ ඉල්ලනවා. කුට්ටි පිටින් ඉල්ලන්න හදනවා. ඒ ධර්ම ගැඹීරත්වෙ නැතිකම. ධර්මයේ තියෙන ගැඹුර දන්නේ නැතිකම. නමුත් මේ වීර්ය සහ සතිය පෙළ ගැහුනට පස්සේ යා කලබල වෙන්න යන්නෙත් නැහැ. මේ තෝක තෝකං කණේ කණේ කියලා මොහොතින් මොහොත ටික ටික ප්‍රයත්න අතහරින්නෙත් නැහැ. දැන් මේගොල්ලෝ දැන් අද රිට්‍රීට් එක ඉවරනේ. දැන් හෙට මේ වෙනකොට හිතන්න පොඩ්ඩක්. අපි රිට්මීට් මුඩ් මොකුත් නැහැ. දැන් අද ඩිනර් එක කොහෙද තියෙන්නේ? පත්‍ර ටික කියවන්නේ කොහොමද ඉක්මනට? අර නිවුස් ටික අපව දාගන්නේ කොහොමද? අර හොද හොදලපු එක ආයෙ කක්කමඩක දාගෙන හෙට ඉඳගෙන චා හරි සවුත්තු කියේ. සවුත්තු තමයි ඉතින්. ඇයි මෙච්චර මේ සෝදාගත්ත එක කණ්ඩ ගෙදර යන්නකම් හදිස්සි. රැට කන්නකම් හදිසි පේනවා පින තියෙනවා කියලා කරන්න පුළුවන්කම නම් දෙක රැක ගන්න බෑ ඒ තරමට මේ දැන් හිටියත් gedara ගිහිල්ලා කරන දේවල් තමයි කල්පනා කරගන්නේ. ඉකි අනිත් පැත්ත හැරුණොත් හිතාගන්නේ gedara ගියත් නිස්සන්නවනේ ඉන්නා වගේ කටයුතු කරන්නේ මොකද්ද පාඩුව තියෙන්නේ? මේ ආව අවුරුදු 94ක පාසක මහත්තයෙක්. මොනවක්වත් කරගන්න බෑ. වන්දනාට ගියාම ඉන පැය ඉඳගෙන භාවනා කරනවා. අල්ලපු කාමරේ ඉන්න උපාසක මහත්තයාට කිව්වා නාන්න ඕන කියලා. ඒ උපාසක මහත්තයා කිව්වේ රත් කරන්න වතුර වතුර රත් කරන්න බෑ නිසා අවුවට තියලා දුන්න බේරමා. දීලා ලොක්කෝ එන්න කිව්වා නාපු <gasps> කෑවුණා වතුර එක වක් කරනකොට. වතුර රත් වෙලා නැහනේ අවුවට <gasps> කෑවුණා එදා ඉඳලා මැරෙනකන් ඇල්ලතරින් නෑ. ඊට පස්සේ කිව්වා මට ලියලෙව්වා සෝන්ත මට එන්න බෑ. හැබැයි මං Nissan වනේ ගත්ත විදිහට කද්දාකවත් ඊට පස්සේ රැයට කන්නේ ඇල්ලතරමයි නාන්නේ. අර පැය වන්දනා කරනවා ස්වාමීන් වහන්සේ කියලා ඒ මනසයා හිතින් එන්නේ Nissan වනේ. එහෙම නැත්නම් බුබ්බඩයා කම්මැලියා බත් බූසා මේ හිටියත් ඉන්නේ අනේ රැයට කණ්ඩත් නැහැ මේ ලුණුත් මදි ඒ ටෙම්පරේචර් කරගන්න තිබ්බා ගෙදර හිටියානම් උම්මල කර ගැලක් දාගන්න තිබුණා ගෙදර හිටියම් මේ ඉතින් දෙන කෑම කාලා අයියෝ අර පොලිමේ ගිහිල්ලා තැටියට බෙදාන කන හිරකාරයෝ වාගේ ඉන්නෙම දෙකට දෙතෑවර වෙලා ඉතින් ඒ වෙනස හරව ගන්න පුළුවන් ඒකට කියනවා අවසාන ගුණයට ප්‍රඥාව තියෙනවා මම මේ කැප කරන්නේ මේ මේ කැපකිරීම කරන්නේ ශාසනයක් වෙනුවෙන් අපේ 512028 නමක් බුදూరు දැකපු අපේ බුදුහමසෝ කියන මේක තමයි ආර්ය වංශය කියලා. මේක තමයි ඡාම් ජීවිතය කියලා. මේක තමයි ලද දෙයින් සතුටු වීම කියලා ඉතින් අපි උත්සාහ කරනවා. මේ කිරීමම ප්‍රඥාව. ඒක නිසා ඔය යම් පිටියේ රාහුල ස්වාමීන්චකා පැවිදෙන්න මගේ අදහසක් තිබ්බා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම ගිහියා මහත්යෝ මහානකමම රහත්කමක් කියලා. මහානකම කියන්නේ රහත්කම. ආයකට මේ ඒක කරන්න බෑ රහත් නැත්නම්. දෙකට දෙතවර කරගෙන ගිහි ජීවිතය ගැන හිත හිතා අනම්මනම් කර කර මහානකම් කරන්න බෑ කරනවා නම් කරපන් හරි. gediya pitin බැරනම් බෑ. ඒ නිසා මේ තියෙන ප්‍රඥාව සල්ලම් වෙන්න ඕනේ. පිබිදෙන්න ඕනේ. නැගිටලා එන්න ඕනේ. ඒ නැගිටීම වෙන්නෙම දුක් විඳීම හරහා. දුකට මුහුණ දීම හරහා මෙන්න මේ ආර්ය ධනය එහෙම නැත්නම් තමන්ගේ තියෙන හැකියාව එහෙම නැත්නම් තමන්ගේ තියෙන ප්‍රභාවය තේරුම් ගත දවසේ තියෙන ප්‍රභාවය අතින් හැකියාව අතින් දෙන්නේගේ කිසිම වෙනසක් නැහැ කියලා. ඥාන පිරිමිද බාලමහලුද බෞද්ධ බෞද්ධද පැවිදිද පැවිදිද කියන එක නෑ. මේකට කියනවා දුර්ලභෝ manussත්ත පරිලාභෝ. manussත්ත භාවයේම දුර්ලභයි. ලැබුවට පස්සේ මේ නැති බැරි දේවල් ගැන කතා කරන එක තමයි කෙලස් කියන්නේ. කවදා හෝ මගේ තියෙන ඒකට කියන්නේ විභව ශක්තිය කියලා කියනවා. නැත්නම් ප්‍රභවය කියලා කියනවා. බැලුවොත් අර අල්ලපු gedරෙන එක නගේ මගේ කිසිම වෙනසක් නැහැ. ඒ මූලික නිවන් දැකීමේ හැකියාව සියලු දෙනා කෙරේ සමානව තියෙනවා. බුදුරජාණන්සේ දකින්නේ අන්නේ ගුණේ. මිනිස්සු දිහා බලනකොට මිනිස්සයා දිහා බලන්නේ බලන්නේ මේ මිනිස්සයාට කියලා දුන්නොත් මේ මිනිස්සයාට දැන් නිවන් දකින්න පුළුවන්. බිස්නස් කාර්යය බලන්නේ උගෙන් කීයක් හරි කඩා ගන්න. දේශපාලනඥයන් බලන්නේ උගේ ඡන්දය ගන්න. සමාජ විද්‍යාඥයන් බලන්නේ ඌ පිනවන්න. බුදුරජාණන්සේලා මේ ගන්න. එතකොට බලන බලන හැම කෙනෙක්ම පේන්නේ සීක කෙනෙක් වැරදි කරනවා නම හැදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කිසි දෙන්නෙක් අතර වෙනසක් නැති අර සමාජවාදී කියන එක නැත්තම් මාන අපි කියන මානවයිති වාසිකම කියන එක. කොච්චර වටිනවද මොනව නොලැබුණත් භාවනා කරන එක. මොනව නොලැබුණත් භාවනා කරන එකම වටිනවා. ආන්නේ විදිහට හැඟීමක් ආවොත් භාවනා කරන්නන් අතර එකිනෙකාගේ වැරදි හැවිල්ලක් නැහැ. සමගිය ප්‍රියහින් බැලීම පිරිස අතර සමාදානේ gedara kodorakata වැඩි මේක එන්න පටන් ගන්නවා. එතන විතරයි භාවනා වැඩේ. තමන් අතර සමගිව භාවනා කරන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරේ ද්වේෂ කරන මනුස්සයට කවදාව සමාධියක් එන්නේ නැහැ. ඒ ද්වේෂ මනසම අවුස්සනවා. නමුත් හිතනොත් අනේ එක එක අම්මලා දරුවෝ ඇවිල්ලා අපිට මේ දෙන දෙයක් කාලා එළව පැදුරක වැටලා බුදියාගෙන අපි කොච්චර සරල ජීවිතයක් ගත කරනවද? අනික හැම කෙනෙක්ම කරන්නේ මේක දරාගෙන ඉන්න එක නේද? ඒ නිසා අපි අතර වාද විවාද ඕනේ නැහැ. පංගු peeru ඕනේ නැහැ. මූලධර්ම වාද ඕනේ නැහැ කියලා manussකම ආවනම් මේක සීක භූමියේ තියෙන විශාල ලකුණක් තමයි දෙන්නේ කෙකිනෙක අතර තාරාතිරම් බලන්න යන්නේ. මේක තමයි බුදුහාමුදුරු ඉස්සල්ලාම ඇති කරපු සම සමාජය. මේක හිතුව අපේ කට්ටිය 1938 වෙනකොට කාල් මාක්ස් කියන්නේ මේකම තමයි කියලා. ඒගොල්ලෝ ගියා මේ බුද්ධ මේ මාක්ස් ධර්මයයි බුදුහාමුදුරුවෝ සමානයි කියන්නේ. ඒක ලියවලා ලංකාවේ තියෙන හැම මාක්ස්වාදී පක්ෂයකටම නං දීලා හදලා ඔක්කොම කිරුවේ සංඝයා. බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම එකක් නෙවෙයි. බුදුන්සේ කිව්වේ කවුරු හරි මේ සීක ධර්ම දිනු කරන නම් ඒ කෙනෙක් ඒක මෙහෙම කියමු අපි. ඔක්කොමලා සීක ධර්ම දිනු කරන්න ඕනේ ඕනෙම සමාජයක එකෙක් දිනු කරන නම් මුළු සමාජයටම ප්‍රතිඵල ලැබෙනවා. බලන්න බුදු කෙනෙක් ඉපදිච්ච නිසා අපිට ලැබිලා තියෙන ලාභේ. සුකෝ බුද්ධානං උප්පාදෝ. ඒ නිසා මේ ඔක්කොමලා සේක වෙනකන් ඉන්න යන්න එපා. මේ මම ඒකෙක් නේ. නැත්නම් මම එහෙම එකියක් නේ. මට කරන්න පුළුවන් දේ මෙහෙමයි කියලා කරන්න <clears throat> ගිහිල්ලා ආදර්ශේ තිබ්බ ගමන් අනික් සේරටම ඒ good vibration කියන එක එහෙම නැත්නම් <clears throat> ඒ යහ කම්පන වේගය යන්න පටන් ගන්නවා. ගහකොළටත් තේරෙනවා. සතා සර්පයටත් තේරෙනවා. ඒ නිසා ඒ සීක භූමියේ වඩනවන මේ සත්ත්‍යි ධම්මේ සමන්නාගතෝ කියන විදිහට තතුන්නං ඥානාණං ඊට පස්සේ මේ හතර ධ්‍යාන කියලා එකක් තියෙනවා අපි බොහොම කරුණට කර කරන මේ සමාධි භාවනා ආභිචේතසික ආනන්දිත ධම්මික ආනන්සුක විහාරීණං කියන එක කළ හැක්කක් බවටපත් වෙන්නේ ඔය කියන විදිහේ ශ්‍රද්ධාව හිරියෝතප්ප බහුසුත භාව වීරිය සතිය ද ප්‍රඥාව තියෙන කෙනාට තේරෙනවා මේ ධ්‍යාන කියන එක අපේ හිතේ தত্ত্বයක්. ඒක මේ වඩා ගන්න තියෙන එකක් නෙවෙයි වතුරේ තෙත ගතිය වගේ. කාමෙට ගියොත් හිත ඇවිස්සෙනවා. ඒ කාර්මුණට හිත දැම්මොත් එහෙම නැත්නම් ඒකෝදි භාවයටපත් වුනොත් එහෙම නැත්නම් ඒකාග්‍ර වුනොත් සමාධිය. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයේ පිටවස්ස යන මනුස්සයා කොච්චර තටමැව්ව සමාධියක් ඇති කරන්න ඒක වෙන්නේ නැහැ. ඒ මොකද එයා කරන වැඩ ඔක්කොම අවුස් කරන අවුල්ලන වැඩ. නමුත් එක තැනක ඉඳලා චේතනාපූර්වක නැතු කායික තැනක තැම්පත් කරලා පරිේශන මට්ටමේ හරි ඒක අරමුණක ධායන පටන් අරගත්තොත් ඒ යොදන කාලයට සාපේක්ෂව වත්තු බොර වතුරක මණ්ඩි මිදෙන්න වගේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. ආන්නේ තැම්පත් වීම සඳහා ඒකට නෙවෙන්නේ ලෝකෙ හැදිලා තියෙන්නේ. ඒක නිසා සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ පරිවේෂණය කරන වෙලාවට අරණ්‍යයකට යන්න, රුක්ක මූලයකට යන්න, ශූන්‍යාකාරයකට ගිහිල්ලා මේ දන්න කියන අයගෙන් ඈත් වෙලා මේ ඇහ කන දිවනාසයත් පොඩක් වහගෙන මේ එක අරමුණ තබා ගැනීමේ කටයුත්ත එහෙම නැත්නම් මේ හිත ඒකෝදි භාවයටපත් කරනවා කියන එක මේ සඳහා ගන්න ප්‍රයත්නය මිනිස්සෙක් නිසි උපදේශ නැත්තම් යා හිතාවේ ජීවිතෙන් පැන යාමක් කියලා. මේ රූප බලන්න සද්ධාහන තියෙන අවස්ථාව පැහැර යාමක් කියලා. නමුත් මේ පරිේශණයවත් පරිේශන මට්ටමවත් කරලා නැත්තම් බුදුරජාන් වහන්සේ කියන්නේ එහෙම හිතන මිනිස්සයා يعني සතිය කරන්නේ නැති වෙන්න හිතන මිනිස්සයයි තිරසනෙක්ගේ අතර වෙනසක් නැහැ. manussකම තියෙන මේ පරිශ්‍රණය කරන කෙනාට. කරලා බලන්න බලන්න බලන්න යොදන කාලයට සාපේක්ෂව එයාට මේ හිතේ තැම්පත් ගතියක් එහෙම නැත්නම් හිතේ තියෙන චිත්ත විවේකයේ කියන එක කාය විවේකයට ලැබෙන අභිෂේකය ටික ටික ටික ගේන්න පටන් ගන්නවා. ඉතින් ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අදත් මට එක්කෙනෙක් ඇවිල්ලා කියලා ගියා දැන්ම භාවනා කරන්න බෑ සෝහන්සේ හිත අවුස්සලා තියෙන නිසා හිත සනීප වෙච්චාම එන්නම් කියලා භාවනා කරන්න. ඉතින් මේ හිතන ඔක්කොටම එහෙම හිතනවා. ඒ කියන්නේ එහෙම හිතනවා මෙහෙම යනකොට වෙලාවක එකපාරට හිත තැම්පත් වෙයි නිකන්. කවුරු හරි නිකන් ස්විච් එකක් දාපුවම ෆෑන් එක කැරකෙනවා වගේ වෙයි කියලා. ඉතින් එදාට එන්නලු භාවනා කරන්න. කාටවත් අසිතේ නැහැ මේ අවිසිච්ච හිතේම අනිත් පැත්ත තමයි තැම්පත් බව කියන්නේ. මේ නැත්තම් කියන මේ තැම්පත් හිත සහ අවිසිච්ච හිත ප්‍රත්‍යুৎපන්නයි. අවිස්සුනොත් තැම්පත් වෙනවා, තැම්පත් වුනොත් අවිස්සෙනවා. ආහන්නේ මේ අවිස්සෙන පැත්තට අත දෙන එක සමා වෙන්න තැම්පත් වෙන පැත්තට අත දෙන එක තැම්පත් වෙන එකට අනුග්‍රහ කිරීමට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. ඉතින් මේ සමත අනුග්‍රහිතය විපස්සනාට අත්‍යවශ්‍යයි. ඒක හරියට ඔපරේෂන් එක කරන්න ඉස්සෙල්ලා ලෙඩා හිරිවටන එක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ලෙඩාගේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ ශල්්‍ය කර්මයට. ආන්නේ වගේ මේ හිත එහෙම නැත්නම් මේ චිත්ත විවේකයේ සඳහා ගන්න මේ ප්‍රයත්නවලට මනාපේ තිබුණට හරියන්නේ අර කලින් කියාපු ආර්ය ධන ටික තියෙන්න ඕනේ තිබිලා ප්‍රතිපදාවනෝ කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරනකොටත් නැත්නම් මේ භාවනා කරනකොටත් ඒ කෙනා මේ සමාධියට ආසන්නම කාරණාව සතිය බව දන්නේ නැත්නම් එහෙම නැත්නම් සතියේ පැවැත්වුණම තමයි සමාධිය කියලා කියන එක දන්නේ නැත්නම් එයා මේ සතියේ ඉක්මවල සමාධිය අල්ලන්න හදනවා. ඒක තමයි සතිය වැටෙන්න තියෙන ප්‍රධානම බාධාවත් ඒකයි. ඒක නිසා සතිය ගන්නේ නගින ඉරට කලින් පායන මතුවෙන අරුණ වාගේ. දීපාන්දර අරුණ නැගලා ඉර නගින. ඒ නිසා සමාධියෙන් ඉස්සලා සතිය එනවා. ඒ නිසා අපි සමාධිය ගැන කලබල වෙන්න එපා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ඒ චිත්තක්ෂණ රාශිය චිත්ත වීදිය දිගට යන්න යන්න අවසාන ඵලෙ වෙන්නේ සතිය සමාධිය. ඒක නිසා සතිය පිළිබඳව නැත්නම් සතිය පෙරමුණේ තියාගෙන සතිය දිගට වඩනකොට සමාධිය වැඩෙනවා කියන අදහස තේරුම් ගත්ත එකනට කද්දාකත් භාවනාදී අසහනෙ එන්නේ අසහනෙ එන්නේ සතියට ඉස්සෙල්ලා සමාධිය ඉල්ලන කෙනා. ඒක මම දැකලා තියෙනවා 75 80ක්ම විතර වගේ ඔප්පු වෙච්ච ගන්නවා. යම් කිසි කෙනෙක් මේ සමා සතිය වැඩුවොත් සමාධිය එනවා කියන අදහස මතියක් විදිහට සම්මා දිට්ඨියක් විදියට යෝනිසෝමනසිකාරයේ විදියට යහ සංකල්පනාවක් විදියට ගත්ත මනුස්සයා භාවනා ජීවිතේ එච්චර තටමන්නේ නැති උනායි කියලා අඬන්නේ යා කියන්නේ මට සත්‍ය සමාධිය නැති බවක් දන්නේ සතියෙන්නේ සතිය නැති බවක් දන්නේ සතියෙන්නේ කියලා මේ සතිය හරහා තමයි අර්ථකථනය දෙන්නේ. ඉතින් ඔය පහුගිය සීවෙනි රිට්‍රීට් එකේ ඉඳලා මේ දක්වා අපි කරපු දෙයක් තමයි. මෙන්න මේක හේතු ගන්නඳ සමාධිය ගැන කතා කරන්නත් එපා ලියන්නත් එපා පේන දේ කියපංකෝ ඒක තමයි සතිය කියන්නේ කොච්චර අමාරුද බලන්න පේන දේ තියෙද්දි මට අරක ලැබුණ මේක ලැබුණ කියලා නොලැබිච්ච දෙයක් ගැන මේ කරන බලාපොරොත්තු අනිවාර්යයෙන්ම සුන් වීමකින් හමාර වෙනවා අසහනකින් අමාරු වෙනවා ඒ නිසා කාට හරි තේරෙනවා නම් අර කලින් කියාපු සත්තාර්ය ධන තියෙන කෙනාට සමාධිය කියන එක එච්චර අමාරු නෑ තරුවචනසේ වැඩ ඉන්න කාලේ අසජි කියලා හාමුදුරු කෙනෙකුට හරි අමාරු වුණා. ඒ ශාන්සේ හතර ධ්‍යාන හතරම ලබාගෙන ඕන කරදරයක් ආපු වෙලාවට ධ්‍යාන හිත දාලා හිත තැම්පත් කරගන්න දාන්න. දුක් කරදර මගහරින්න දාන්න. ඉතින් මේ හාමුදුරු හිටියා මේකේ දිගටම ඒ ස්වාමීන් වහන්සේට තියෙන භාවනා ගුණයක් කියලා අනේ අවසාන වෙනකොට භයානක රෝගයක් හැදුනා. රෝගයක් හැදලා සමාධි භාවනා කරගන්න බැරි වුණා. ඒ ශාන්තිට දැන් අමාරු දෙකයි. එකක් තමයි රෝගේ අමාරු අනිත් එක දැන් ධානයකට යන්න බැරි කම. එතකොට මේක මාරාන්තික බීචිකාවක් බාටපත් වුණා. පත් වෙලා දස අතේ කල්පනා කරා මට ඉස්සර ලෙඩ අඩුයි සමාධිය තිබුණා මට එනේන අමාරු කන් ටික සමාධියෙන් හටපත් කරන්න පුළුවන්. දැන් මාරාන්තික රෝගයක් ඇවිල්ලා තිනවා සමාධිය ලාභේ නැහැ. පුදුමාකාර බයක් අසරණ ගතියක්. චකිත ගතියක් ඇති වෙන ළඟ ඉන්න කෙනෙකුට සඳහන් කරලා කිව්වා සරුවචනාංශට මතක් කරන්න අස්සජීට අමාරුයි අවසාන මොහොතට ඇවිල්ලා තියෙනවා කිය. ඇත්තටම මෙහෙම පණිවිඩ යන හැම තැනකදීම සරුවචනාංශේ පුද්ගලික වශයෙන් වැඩි යන්නේ නමුත් මෙතෙන්දි වඩිනවා. අස්සජී සංස්කාරට වඩිනවා. වඩිනකොටම බුදුහාමට දකින්නට මේ ආම්ද්‍රෝ තතන නෝ ඇඳෙන් නැගින ඊට පස්සේ කනේ අස්සජී කලබල වෙන්න එපා. ඇඳේ විවේක වෙන්නයි කියලා. ගිල් ළඟට ගිහිල්ලා ඇව්වා. පුළුවන් ද දරා ගන්න. බෑ ස්වාමීන් වහන්සේ. මට මෙච්චර අමාරුවක් තිබුණෙත් නෑ මට ඉස්සර හොඳ සමාධියක් තිබුණා. ඒ සමාධියේ තීන තීන අමාරු මං යටපත් කරන දැන් සමාධිය ඇත්තෙම නෑ. මාරාන්තික මේකක් කියලා තියෙනවා බයයි හිත. නිසා මොන විදිහින්වත් දරන්න බෑ කියලා. ඊට පස්සේ අහනවා අසජී මේ අමාරුකම් නිසා හෝ සමාධිය නැතිවීම නිසා සීලයට බාධාවක් වෙලා තියෙනවා. සීලේ කැඩෙන්නේ නැහැ ස්වාංශේ. ඒක නම් මට හොඳටම විශ්වාසයි. නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මගේ සීලේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අහනවා අස්සජී ඔබ හිතනවාද මේ ශාසනයේ සාරේ සමාධිය කියලා මේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණය වගේ සීල කඩලා නැත්නම් මොකට ප්‍රශ්න කරන්නේ සීලේ තියෙන විනාඩ ඕන වෙලාවක සමාධියට යන්න පුළුවන් දැන් වේදනාව නිසා බෑ ඒ නිසා ඔබ සීලේ සමාදන් වෙයන් ඔය සමාධිය සමාදන් වෙන්න එපා මයි සීල කැඩලා නැ ඕනේ දරුණු වේදනාවක් ආපුවහම බලන්න නැත්නම් මගේ හොඳම කාමච්ඡන්දයට ගියයි කියලා හිතන්න හොඳම ද්වේෂයට ගියයි කියලා සීලයට හානියක් නැහැ ඒ කෙලෙසට බැසීලේ කඩන්නේ. කැඩෙනවා පශ්චාත්තාප වුණොත්. ඒක නිසා මේ සමාධිය ඇතිකරන්න අවශ්‍ය කරන මූලික අංග දෙක තමයි සීලය සහ ප්‍රඥාව. ඒ දෙක මූලික ධර්ම දෙක. ලෝකයේ අග්ගමක්ඛායති කියලා බුදුහාම කියන සීලයත් ප්‍රඥාවත්. සීල ප්‍රඥා තියෙන එකට සමාධිය කුඹලෙක් අතර අහුවෙච්ච මැටි පිට වගේ ඕනනම් කලයක් කඹන්න පුළුවන්. ඕනනම් මුට්ටියක් කඹන්න පුළුවන්. ඕනනම් පහනක් හදන්න පුළුවන්. ඕන පැත්තකට නඹන්න පුළුවන්. ඒ නිසා කලින් කියපු ආර්ය ධන හත තියෙන කෙනාට හතරවෙනි ධානයේ දක්වා වැඩපිළිවෙල එච්චර මේ බලාපොරොත්තු සුන්කරන එකක් නෙවෙයි. කරන කරන ප්‍රයත්නයට සාපේක්ෂව වැඩෙන එකක්. ඒ නිසා යාට තේරෙනවා මේ සමාධියට දාස වෙන්න එපා. සමාධිය තමන්ගේ දාසයක් කරගන්න අවශ්‍ය වෙලාවට ඒක අරගත්ත ඒක නැතිුණයි කියලා පශ්චාත්තාප වෙන්න බෑ. නමුත් ඒකට අඩුම කැඩුම ටික මේ සතියයි ප්‍රඥාවයි තන වඩා ගත්තොත් යාට තේරෙනවා මේ ධ්‍යානය කියන එක හරි සැපයි. ditta dhamma sukha viharanයක්. නමුත් දාස වුණොත් අමාරුයි. ඒ නිසා මේ විදිහට මේ තමන්ගේ වශයේ පැවතිය යුතු ධර්ම වශයේ පැවතිය යුතු ධර්ම වශයෙන් උත් වැඩි යුතු ධර්ම වැඩි යුතු ධර්ම වශයෙන් උත් ඉදිරියට යනකොට තමන්ට අර කටුකෝල් සහිත ගමනක ගිය කෙනා නැත්තම් රිංගගෙන ගිය කෙනා කලෙලියකට වැටෙනවා වගේ Tamanට එන්නෙන්ට ගමනේ සුමට භාවය තේරෙන පටන් ගන්නවා. මේකත් එක්ක තව දෙකක් එකතු කරන්න පුළුවන් මේ කෙලින්ම කියලා නැති වුණාට මේ සුමට භාවයට යනකොට පාර කලෙලි වෙනකොට අනිවාර්යයෙන්ම Taman වගේම පාර කලෙලි කරගන්නා වූ කල්යාණ මිත්‍රන්ගේ දර්ශනය ලැබෙන්න පටන් ගන්නවා. ඒ දෙක බොහොම සමගාමීව සිද්ධ වෙන්නේ. ඒ වගේම කවදාකවත් වැටෙන්නේ නැති විදිහට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ ගැඹුර වැටෙන්න පටන් ගන්න. නැත්නම් ධර්මයේ ගැඹීරත්වය වැටෙන්න පටන් ගන්න. ඒකෝට දැනගන්න ඕනේ කලබල වෙන්න නරකයි මේක කඩා ගන්න නැතුව සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සංසේවණය, මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන මේ තුන මට හදන්න දෙයක් නෑ. ඒක නියතයක්. ඒක චිත්ත ධර්මයක්. ඒක ධර්ම නියාමයක්. අන්නේ නියාමයේ දිකට පාත්තගෙන යන එකට අපි කියනවා සීක ප්‍රතිපදා. ඒක ඔක්කොගෙම එකතු වෙලා එන එකක්. ඉතින් මේ සීක ප්‍රතිපදාවේ දෙන්නේගේ සමානකමකුත් නැහැ. මොකද අපි එක එක තැන් වලින් පටන් එක එක මට්ටමට වැඩිච්ච ඇත්තෝ. නමුත් සමානකමකුත් තියෙනවා එක පැත්තකින් බලනකොට මේ සීක ප්‍රතිපදා ධර්ම වෙන්නේ සමානකම තමයි. ඒ නිසා සමන්ට ඒ ඒ අවස්ථාවට කළ යුතු දේ උපයාසපය ගත යුතු දේ ඉස්සල නම් බුදුන්ගෙන් අහන්න ඉස්සල ධර්මයෙන් අහන්න ඉස්සල සංඝයෙන් අහන්න පහු වෙනකොට Tamanගෙමයි අහන්න දෙවන්නේක් නැහැ එතකොට විශ්වසනීයත්වයක් වැඩෙන පටන් ගන්නවා අන්නේ විශ්වසනීයත්වය මැරෙන්න ඉස්සලා ඉන්න ඕන මේ ජීවිතේදිම එන්න ඕන එනවා කියන එක තමයි සරුවචනන්සේ අපට සහතික කරලා තියෙන්නේ. ඒ නිසා මේ ශේක ප්‍රතිපදා කටයුතු කිරීමේදී අපිට අදාළ දෙයක් විදියට පිළිකරන්නත් එපා. ඒ වගේම අපේ අතින් වැරදි වුණයි කියලා අශේක භාවයටපත් කරලා අපි හීන දින නිඳා කරගන්නත් එපා. එකයි අපිට තියෙන්නේ ඊට වැඩිය අද වැටි වැටි නමුත් නැගිටලා ඉන්න පුළුවන්කමක් තියනවාද? ඊට වැඩිය අද වැටි වැටි නමුත් සති මාත්‍රාව වැඩි කරගන්න පුළුවන්කමක් තියනවාද? ඊට වැඩිය අද ඇති කරගන්නාලද සතිය වැටෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යෑමේ හැකියාවක් තියනවාද කියලා කල්පනා කෙරුවොත් අපිට තේරෙයි ලෝකේ ඉන්න වාසනාවන්තම පිරිස තමයි අපි කියලා. අපි පොඩි පිරිසක් ඒ වුණාට අපිට මේ පාර තියෙනවා. ඉතින් ඒක මැරෙන්න ඉස්සෙල්ලා මේ අපිට ලැබිච්ච මේ උතුම් සම්පත්තිය මේ දුර්ලභ සම්පත්තිය අනික් අයටත් ආදර්ශයක් පිටින් පිනිස අපි සතුටින් ජීවත් වෙන්න ඕන. චරිචුරු ගන්න එපා. අඬාවෝ ගන්න නැතුව සතුටින් ජීවත් වුණොත් බන නොකියන බන කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සතුටම නිහඬ බණක් වෙනවා. එහෙම නැතුව මේ විචිත්ත ධර්ම කතික වෙන්නයි ඒක මේක ඕනේ කවුරු හරි වැඩ කරන්න කරන්න සීක ප්‍රතිපදාව යන්න යන්න සාසනය කටයුතු කරන්න කරන්න සතුටින් සමාදානෙන් පිරිච්ච ගතියෙන් කටයුතු කරනවා නම් ඕනෙම අබෞද්ධයකට පවා මේක පේනවා. ඒ නිසා මේ නිහඬ බණ ඇතිකරනද අපේ මේ ප්‍රතිපදාව අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක පුද්ගලිකව ගන්න එපා. පුද්ගලිකව ගන්නම බෑ මේක. එහෙම එකක් වෙන්නේ නැහැ. නමුත් ඒක Tamanට වැටහෙනවනම් ඒකට අපි ශේක ප්‍රතිපදාව කියනවා. ඒක Tamanට වැටහුනේ නැතත් මේ සූත්‍රයේ කියන සුත්තමේ ඥානෙ තේරුම් අරගත්තත් වටින දෙයක්. මොකද කවදා හරි ඒකට අවශ්‍ය වෙන නිසා මේ පිළිසෙට සුත්තමේ ඥානෙ විතරක් නෙවෙයි චින්තාමය ඥාන විතරක් නෙවෙයි භාවනා ඥාන වලත් පිරිච්ච වටිනා නැත්නම් තාර්ථක වැඩමුළුවකට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවේ සා දේශනාවලියේ තමාප්තිය සටහන් කරනවා ශිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා